අප්පමාදීන සම්පාදී තබ්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනුපොම්බේන මේ ධාවි තෝක තෝකං khani khani කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල මත්තනෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දෙපෝයක් සාරපෝයක් ඒ වගේම අපි පවත්වාගෙන ආපු පින්කම් මාලාවක උච්චතර අවස්ථාවකටපත් වෙලා තියෙන ඒ වෙලාවට අපි ධර්මදේශනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සම්ප්‍රදාන කූල ධර්මදේශනාවක් කරන විදිහට ධම්මපද ගාතාවක් මං ඉදිරියෙන් තියාගත්තා. මාත්‍රිකා ගාතාවක් වශයෙන්. මේක ධම්මපදයේ මල වර්ගයට අයිති ගාතාවක්. ඉතින් ඒ ගාතාවත් ගාතාවට පසුබිම් වෙච්ච නිදාන කතාවත් බලනකොට මේ සරුවච්චන් වහන්සේගේ තියෙන සාපේක්ෂතාවය ප්‍රායෝගික බව මොනවට පැහැදිලි කරලා පෙන්නනවා. එනිසා මේ සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මය ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් බවත් ඒ සඳහා තව කෙනෙකුට තව කෙනෙකු වෙනුවෙන් නීති පද්ධති පවත්වන්න බැරි බවත් තමන්ගේ විවේකයේ Tamange විමුක්තිය සාදා ගැනීම Tamanට අයිති දෙයක් බවත් ඒ සඳහා කවුරු කොතන හරියට ක්‍රියා කළත් ඒ දේවල් ਸਰුවචනාංශය අගය කරන බවත් මේ ගාතාවෙන් දැක් ගන්න පුළුවන්. අපි මේ ගාතාවේ සාරාර්ථයට යන්න කලින් මේවැනි ගාතාවක් ਸਰුවචනාංශකේ ශ්‍රී මුකේට නගින්න හේතු වෙච්ච නිදාන කතාව පසුබිම් කතාවට අහුම්කම් දෙමු. එතකොට අපිට පසුබිමට සාපේක්ෂව මේ ඉදිරිපත් කරන අනුපුබ්බ ප්‍රතිපදාව තේරු ගන්න පුළුවන් වෙයි. සර්වඥාන්සේ බොහෝ කාලයක් වැඩ හිටපු ජේතවනාරාමේ සවැත් නුවර බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් ඉස්සෙල්ලාම ලෝකේ පහළ වෙච්ච තැන. ඒ කියන්නේ ඒක මේ විහාර පූජාවට කලින් බෞද්ධයන් හිට පළාතක් නෙවෙයි. සරුවචනාංශයේ ඒකේ අවුරුදු ගාණක් වස්වසමින් සංගරත්නේ වැඩවසමින් ගත කරනකොට ඇතිවෙච්ච විප්ලවයේ තමයි මේ අද දක්වාම මේ වාගේ රටක් දක්වාම අවුරුදු 2600ක්ම තවත් ඉදිරියට මේ පැවැතමින් යන්නේ. රැව්පිලි රැව් දෙමින් දෝංකාර දෙමින් පවතිනවා. අපි මේ කියන්න හදන කතාවට කතානායක වෙන බමුණත් බෞද්ධෙක් නෙවෙයි. දවසක් මේ මිනිස්සයා ඒ ධම්මපද අට කතාවේ සඳහන් වෙන විදිහට මේ සවැත් නුවර ජේතවනාරාමේ ළඟ යනකොට සංඝයා වහන්සේලා දෙනමක් පිණ්ඩපාතේ වඩින්න අරණ්‍යයේ ඉඳලා ගම සීමාවට ආවා. ඇවිල්ලා ගම් සීමාවේ ඉඳගෙන මේ සිවුර දෙවුර වහලා ඇඳ ගන්නකොට අර ගමන යන බමුණා මේක දිහා බලාගෙන හිටියා. හරි හතරස් මේ රෙදි කඩක් අවශ්‍ය නම් තනියුරේ වහලා ඇඳ ගන්නවා. අවශ්‍ය නම් දෙවුර වහලා ඇඳ ගන්නවා. මේ ඇඳගත්තර පස්සේ හරිම ප්‍රියමනාප දර්ශනයක්. ඉතින් මේ බමුණා මේක දිහා බලාගෙන ඉන්නකොට එයාට තේරුණා මේ සංඝයා වහන්සේලාට මේ ශිවරාදින්ට එතන ඉඩකඩ පහසුකම් මදි ඝන කැලෑ බූටාව. එනිසා සංඝයාන්සලා බොහෝ ප්‍රවේශයෙන් කටුවතු වල පටලවා ගන්න නැතුව බිම ගාව ගන්න නැතුව සිවුරාසේ කකුල් දෙක ගහගෙන බොහොම අමාරුවෙන් ගැටවටු ගන්නගෙන මේ දිවුර වහගෙන පාත්‍රයේ බඩතුල හංගවාගෙන දැන් පින්න පාතේ වයි. ඉතින් මේ වමුණට මේ ඇතිවෙච්ච ප්‍රසාදයත් එක්කම අහම්බෙන් වගේ මහා කරුණාවක් ඇති වුණා. කල්පනා වුණා යාට මට බැරිද මේ සංඝයාට සූරු ටික පරවන්න මේ තියෙන ලඳු කැලේ අයින් කරලා පොඩක් පිටිය සකස් කරලා දෙන්න කියලා. ඉතින් බමුණ ගමන ගිහිල්ලා ඇවිල්ලා ඒ සංඝයා චූරු පොරවපු තැනට ගිහිල්ලා ලන්ද කපලා ටිකක් කලීලි කරා. කලීලි කරලා ආයෙත් දවසක බලන්න හිටියා මේ කලීලි කරපු තැන සංඝයාට පරෝජනක් වෙනවද කියලා. ඉතින් බලනකොට දැක්ක ඇත්තටම සංඝයා එතන දැන් අපේක්ෂාවෙන් එනවා. ඒ මොකද අතපය දිගෑරලා සිවුර ඇඳ ගන්න පුළුවන් නිසා. ඉතින් බමුණ සන්තෝෂෙන් <coughs> Taman තිබ්බ පියවර පිළිබඳ සන්තෝෂෙන් ඉන්නකොට ඒ බමුණට තීරණා මේ පිනිපිට සිවුරාන් දිනකොට අර තනකොළ කණේ කොනේ තියෙන පිනිපිඳු සිවුර ගෑවෙනවා. ඒ නිසා සංඝයාට තවදුරටත් කැලේ ලඳ නැති වුණාට මේ තනකොළ නිසා බාදයි කියලා. යාට හිතන මේක දෙවෙනි පියවර අධියර වශයෙන් ඒ තනකොළ ටික අයින් කරන්න ඕනේ. ඉතින් අර පොඩි ඉඩමේ මෙයා තනකොළ ටික අයින් කරලා අපේක්ෂා කළා අර කටුබූටාවෙන් චූර බේරගත්තා වගේ මේ තනකොළ අයින් කිරීම නිසා සංඝයාට පහසුවක් වෙයි කියලා. ඇත්තට මේක එහෙම වුණා. නමුත් ඊට පස්සේ දවසේ යනකොට මේ වමුණා මේ තමන් කරව පින් භූමිය තියා බලනකොට දැක්කා තනකොළ අයින් කරලා ඇති වෙච්ච මේ අමු පස්කොඩේ චූර කණේ කොණේ ගෑවිලා පස් ගෑවෙනවා. ඒ නිසා සංඝයාට චූර බිම්බද ගෑවෙන්නේ නැති වෙන්න අරස කරන්න වෙනවා කියලා හිතලා මේ බමුණ ගිහිල්ලා එතන ළඟ තියෙන දොලකින් වැලි ටිකක් ගෙනල්ලා සුදු වැලි ටිකක් ගෙනල්ලා අර බිම ඇතිරුවා. අතිරලා අපේක්ෂා කරානේ අපේ මේ අහිංසක සංඝයා වහන්සේලා මේක පාවිච්චි කරත්වා කියනවා. ඉතින් එතකොට පියවර තුනකින් වැඩපිළිවෙල දියුණුයි. දැන් ලන්දනේ, තනකොළනේ, අමුපස්නේ මොද වැලි තලාවක් තියෙනවා. නමුත් සමහර වෙලාවට අවුව පායලා සමහරලාට වැස්ස වහිනෝ. ඒ සංඝයාට අහු වරණක් නැහැ. ඒක නිසා මේ බමුණ හිතුවා මෙතෙන්ට සංඝයා ඉන්නේ දැන් මම හින්දා. නමුත් එතන ආවරණයක් නැහැ. ඒක නිසා මස්සක් ගහලා කොලාතු ටිකක් උඩින් දාලා පොඩි ආවරණයක් හදන්න කියලා. ඉතින් මේ වැඩේ බමුණ කරලා බලාන ඉන්නකොට බලාපොරොත්තු වෙච්ච නැති අකරතැබ්බයක් ඇති වුණා. ඉන්දියා වන්දනා යනත්ව දකින්නවා. මේ වගේ කලෙලියක් තියෙනකොට එතන බල්ලෝයි හරකුයි ළඟට. ඇවිල්ලා ඒකේ ඌ කැත කරනවා. ඉතින් සංඝයා මෙතෙන්ට ඇවිල්ලා චිවුර අඳින්න හදනකොට එක්කෝ එතන හරක් läගලා එක්කෝ බල්ලෝ läගලා ඉතින් මෙතෙක් වෙච්ච හැම ප්‍රශ්නයකටම මේ බමුණට ඊ ගාවට ගන්න පියවර පිළිබඳව ක්‍රමසාවිදි මතක් වුණා. දැන් මෙතනදී කරගන්න දෙයක් නැතුව බමුණ බොහොම පශ්චාත්තාපව දවසක් ඒ ගමේ ඉන්න මිනිස්සුයෙකුට කතා කරලා කිව්වා මම මෙන්න මෙහෙම වගේ වැඩක් කරන කියලා මම බොහොම සතුටින් හිටියේ. නමුත් අනේ දැන් මේ තැනට සංඝයා වඩිනවා. වැඩියට මොකද හැමදාම වැස්සත් අර අසුචි, ගෝමයි, සත්තුයි පායවුවත් එක හරි ගඳයි. ඉතින් ඒක නිසා දැන් ඉතින් මොනම තාලෙකකත් බේරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ආණ්ඩුවකටවත් බේරන්න බෑ ප්‍රශ්නේ. නමුත් අර මිනිස්සයා බෞද්ධෙක් එයා කතා කරලා කිව්වා මේකට කරන්න තියෙන්නේ අපි මෙතන පාත්‍ර ශාලාවක් හදන්න ඕනේ. බාගෙ පිටියක් බැඳලා කඩුල්ලක් තියලා හොඳට වහලයක් හදලා එන සංඝයා වහන්සේ කඩුල්ල අරගෙන ඇතුළට ගිහිල්ලා සිවුරු වළඳලා කැමැති විදිහට දොර වහලා ගියොත් සත්තුගෙන් කරදර අඩු වෙයි කියලා. ඉතින් බමුණා කිව්වා මට දන්න ක්‍රමයට තමයි මැස්සක් ගහපු එක. ඉන් එහාට මට මේ වැඩ කරගන්න විදියක් නැහැ. හැබැයි ඔය කියන අදහස නම් හරි වායි කියලා. එතකොට මේ සම්බන්ධ වෙච්චි පාර්ශව කරුවා කිව්වා ඉතින් මේ වැඩේ හොඳ වැඩක් නිසා අපි ගම මේකතු වෙලා ශ්‍රමදානයක් දාලා මෙතන මඩු පොඩ්ඩක් හදමු. ඔය කියන සැලසුමේ හැටියට බාගෙ පිටි බැඳලා කණු තියලා වහලේ ගහලා කඩුල්ලක් තියලා මඩු පොඩ්ඩ හදමු කිව්වට පස්සේ තියන්නේ ගමේ පිරිමි බොහොම දෙනෙක් උදලු කැති අරගෙන ඇවිල්ලා ඒ වැඩේට සම්බන්ධ වුණා. මෙතන කටුමැටි වලින් හොඳ බාග බිත්ති ටිකක් ගහලා පුළුවන් විදිහේ කඩුල්ලක් හදලා හෙවිල්ලලා හදනකොට හැම කෙනාම මේකට සම්මාදන් වුණා ආදාරෝපකාර කරා අන්තිමට හිතා ගන්න බැරි තරම් බොහෝම ලස්සන පාත්‍ර ශාලාවක් හැදුණා. ඉතින් මේ පාත්‍ර ශාලාව හැදෙනකොට ඒකට වැඩට ආපු මේ සම්දාන කරන මහත්තයෙක් කියනවා තමුන් අය හරි පුදුම මිනිස්සෙක්. අපි උප්පත්ති බෞද්ධයෝ නැත්නම් අපි මේ ඔයාලට ඉන්ස්ටල් බෞද්ධ වෙච්ච මිනිස්සුයෝ. අපිට තාමත් බැරි වුණා මේ සීනාසන පූජාවක් කරගන්න. අපි කරනවා නම් කරන්නේ පින්ඩ පාත ටිකක් දෙන එක තමයි. අපි කරනවා නම් කරන්නේ සිවුරක් පූජා කරන එක තමයි. මේ ජේත කුමාරයා නැත අනාථ පින්ඩික සිටුතුමාගේ මහා ධන කුවේරෙක් වෙන්න ඕන සේනාසන පූජාවක් කරන්න. දැන් ඔබතුමා බලන්න සාරත්තුර ජේතවනාරාමේ හැදුවට පාත්‍රශාලාවක් තිබුණේ නැහැ. අවශ්‍යතාවයක් තිබුණා. ඔබතුමා එතනකම් අපි මෙහෙවැව්වා. දැන් අපේ සහයෝගයෙන් ලස්සන පාත්‍රශාලාවක් හැදලා තිනවා. සංඝයාට සීනාසන පූජාවක් කරනවා කියලා කියනකොට එතන හිටපු හැම දැන උගත් කට්ටියම කියන්න පටන් ගත්තා. ඔව්වෝ සේනාසන පූජාව කියන එක ගීයන්ට පුද්ගලයෙකුට පුදුසල පොඩි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නේ. ඒක බොහොම බරපතල පිංකමක්. කියන්න කියන්න කියන්න අර සම්බන්ධ වෙන අය තව තවත් මේකට ආධාර උපකාර කරලා කිව්වා අපි මෙහෙම කරමු. අපි මේ සීනාසන පූජාව සාංගික දානයක් දීලා අතපැන් වත් කරලා සංඝයාට පූජා කරමු. අර මුල් වෙච්ච බමුණා කිව්වා ඔය මොනවාක්වත් මට තේරෙන්නේ නැහැ. මේක ඔයගොල්ලන්ගේ සම්ප්‍රදායවල. ඕගොල්ලන්ගේ ක්‍රම සහ විදි. නමුත් මම විරුද්ධත්වයක් නැහැ කියලා මේ බමුණත් අඬ ගහන කට්ටියම ගිහිල්ලා සරුවචනාංශේ වන්දනා කරලා සරුවචනාංශ මතක් කරා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පින්කමක් කෙරීගෙන යනවා සේනාසන පූජාවක් තියෙනවා අපිට මේකට දිනයක් දෙන්නේ. එතකොට සංඝයා වහන්සේලා අමතලා සරුවචන් වහන්සේ ඒ දානමාන කටයුතු කරන ලහපත් ගන්නන සංඝයා ගෙන්නලා මේ පිරිසට දිනයක් වෙන් කළ දුන්නා. ඉතින් මේ පිරිස එදාට සීනාසන කටයුතු නිම කරලා සාංගික දානේ සඳහා ගම්මු ඒජන්ට් ඇවිල්ලා අර මඩුව වටේ ගිලිබ් බැඳලා ගිනි මොලෝලා පාන්දරම සංඝයා පින්නපාත යන වෙලාවේ දානේ ටික හැදුවා. අදලා පුත්‍රජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ දානේ සූදානම් ඔබ වහන්සේට කාලේ වැටේවා කියලා ආර්දනා කරා. ඉතින් ආර්දනා කරලා මේ පිරිස දානෙට බලා ඉන්නකොට දැන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නේ. පින්නපාතේ වඩින්න නැතුව මේ පින්කමට වඩින්න. ඉතින් දකින දකින ඔක්කොටම හරි සතුටුයි. දැන් මේ සරුවච්චන් ආංශෙත් මේකට අනුග්‍රහ කරනවා. මහා සංඝරත්නේ වඩිනවා. ඒ හැම කෙනෙක්ම අර මුල්ලෙච්ච බමුණට ස්තුති කරනවා. tamun නැහැ හරි පුදුම වාසනාවන්ත මිනිස්සෙක්. බලන්න දැන් ටිකෙන් ටිකෙන් ගිහිල්ලා මොකද්ද මේ වෙන්නේ මහා බරපතල තීනාසන පූජාවක්. සරුවච්චන් ආංශේ වඩිනවා. කියලා අර බමුණට මුදිතාවෙන් ස්තුති කතාවක් කරනවා. මේ බමුණටත් තේරුණා පින්වත් පිරිසක් එක්ක වැඩ කරනකොට වැඩක වෙහසක් නෙමෙයි හම්බ වෙන්නේ හිතට විශ්‍රාමයක් අන්තිමට පින් කඩක් හම්බ වෙන්නේ කියලා ඉතින් බමුණත් අනේ හොඳයි අනේ හොඳයි කිය කියා සාදු සාදු කිය කියා දැන් ඕන දාන පිළිගන්න දාන පිළිගන්නලා ඉවරනාට පස්සේ දරුවචන් ආංශේ දානේ වළඳලා පාත්‍රෙන් අත ගත්තට පස්සේ අනුමෝදනා ධර්මදේශනාට සරුවච්චන් වහන්සේම විජිනපත අතර ගත්තා. ඉතින් ඒක පිරිසට හරි සතුටුයි. දැන් බුදුහාමුදුරුවම අනුමෝදනා බණක් කියන්න හදන්නේ කියලා. එතනදී බුදුරජාන් වහන්සේගේ තියෙන සම්ප්‍රදාය හැටියට බුදුරජාණන්සේ පිරිසට ආමන්ත්‍රණය කරලා කියනවා අපි මේ කරන්න හදන්නේ මොන වාගේ පින්කමක්ද කියන එක පිරිස දැනුවත් කරන්නයි කියලා කවුරු හරි. ඉතින් ඔක්කොම අර බමුණට කතා කරලා ගාව තමුන් නැහැ තමයි මේක මුල්ලුනේ තමුන් නැහැ මේකට මතක් කරන්න ඕනේ මොකද්ද මේ කරන්න හදන්නේ? මොකද්ද මේ බුදුහාමරගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද සංඝයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක පින්කම නම් කරන්නයි. ඉතින් මේ බමුණ අර ඉස්සල්ලාම දවසේ ලන්ද කපලා සංඝයා වහන්සේට ජූරක් පෙරව ගන්න ඉඩ සබාගත් තැන සිට මේ මහා සීනාසන පූජාවක් දක්වා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සාංගික දානයක් දීලා සීනාසන පූජාවක් දක්වා මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේ පින තෙද වැඩිගෙන ආකාරය තමන්ගේ පුද්ගලික අත්දැකීමේ විස්තර කරනවා. විස්තර කරනකොට බලාන ඉන්න ඔක්කොටම තේරෙන පටන් ගත්තා මේ පිංකම් කිරීම සඳහා කුසලතාවයක් තියෙනවා. ඒ කුසලතාවයේ තියෙන එකන කුසලයේ පමා නතර කරලා නැත්තම් කුසලයේ ඉක්මවලා අධි කුසලයේ කිරීමට අවස්ථාව දන්නවා නම් එයාට කරගන්න පුළුවන් වල කුසල් වල සීමාවක් නැහැ. පටන් ගන්න තැන මොකක් වුණත් කුසලයේ තේරුම් අරන කුසලයෙන් අධි කුසලයට යන්න හොඳ තේරුම් අරන හොඳින් වඩා හොඳට යන්න පටන් අරගත්තොත් බෞද්ධම වෙන්න ඕනේ නැහැ. විශේෂඥ උපදේශ අවශ්‍යත් නැහැ. ශක්්‍යතා වාර්තා හදාගෙන ප්‍රොජෙක්ට් ප්ලෑන් කරලා බජට් හදාගෙන බයිලා ඕනෙත් නැහැ. වැඩේ යනවා. ඒක බුදුරජාණන් වහන්සේට බලනකොට මේ පිරිසට කියලා දෙන්න ඕනේ පාඩමට අවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණය වගේ. මේ බමුණ විස්තර කරාට පස්සේ දැන් පිරිසට බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ බුද්ධ ආගම කියලානේ අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බණට කිව්වේ මේ බමුණා කියපු ටිකම. අනුපුබ්බේන මේ දහවි තොහක තොහකං කණේ කණේ. මේ සහජ පඬිතයා උප්පත්ති පඬිතයාට බුදුහාමුදුරන්ගේ නැත්තම් සාසනය සඳහන් කරන්නේ මේ දාවි කියලා. උප්පත්තියෙම එයා ඥානවන්තයි. පෙරකල කුසල්. ඒ මේ දාවි කියන පඬිතයා, සාජ පඬිතයා වැඩ කරන්නේ එකම ප්‍රතිපදාවකට. ඒකට කියන්නේ ආනුපුබ්බී ප්‍රතිපදාව. අනුපිළිවෙල වැඩපිළිවෙලක් තියෙන. මේ අනුපිළිවෙල එවනතම විශාල PhD 3 4ක් 5ක් ලියන්න පුළුවන් තරම් මේ මූල ධර්මය බුදුරජාණන්සේ විස්තර විස්තර කරන එක පදයකින් තෝක තෝකං කණේ කණේ ටික ටික මොහොතක් මොහොතක් පාස ඕනෙම වැඩක් කරාරි නැතුව ටික ටික හැම මොහොතෙම වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට මහ මෙරත් පෙරලන්න පුළුවන් ඒ මනුස්සයාට බුදු වෙන්නත් පුළුවන් ඒ මනුස්සයාට රජ වෙන්නත් පුළුවන් නමුත් අපි පමයි. අපි වැඩ කරන්නේ බෝධිලිනුලා වගේ. ටිකක් දුර දුවලා ඔළුව හොල්ලෝල්ලා ඉන්නවා. ආයෙ ටිකක් දුර දිලා ආයෙ ඔළුව හොල්ලෝල්ලා ඉන්නවා. මේ බෝධිලි ගමන නිසා අපි කොහෙන් පටන් ගන්න කොහෙ යනවද කියලා තේරෙන්නේ නැහැ. ඊ ගාවට එන ක්ෂණ සම්පත්‍ය අඳුරන්නේ නේ. ඒ නිසා අපි වර එක ඉබ්බයි ආවයි සටන වගේ ආව දුවන දුවන දුවන කියලා බුදිය ගන්න. ඉබ්බ වනුගගා වනුගගා ගිහිල්ලා අන්තිමට තෑග්ග දිනනවා. ඒක මේ දෙකේ පන්තියේ තුනේ පන්තියේ ළමයි අතර තියෙන කතන්දරයක්. ඉබ්බ එන්නේ සටනට හාවගේ ඔච්චම බේරෙන්න බැරි නිසා. නමුත් ඉබ්බ දන්නවා මට දිනන්න බැරි නිසා එයා අරඹපු සටන කූඩාරමත් අරගෙනම ගමන යන්න එපා දිගට ගමන් යනවා. නමුත් හාව හිතනවා ඉබ්බට ෆයිට් එකක් දෙන්න මම කලින් ගියොත් එහෙම මං තනියම දුවලා දිනවා වගේනේ ඉබ්බා ටයිටයි කියලා දිනන්න ඕනේ කියලා ඉබ්බා ජයකණුව ළඟට එනකම්ම ආව පොඩි නිින්දක් දාන. නිින්ද දැම්මට පස්සේ නිින්ද ටිකක් දුර දිග ගියාම අන්තිමට හා ඉබ්බා ගිහිලා දිනලා ජයග්‍රහණ සද්දෙට තමයි හාවට ඇහැරෙන්නේ. ඒ වගේ අපි අර ගත්ත ධූරය, ගත්ත භාරය අවසානි දක්වා සටන් කෙරුවේ නැත්තම් තරගෙන ගියේ නැත්තම් ඒකට කියන්නේ තෝක තෝකං කණී කණී ටික ටික මොහොතින් මොහත කෙරුවේ නැත්නම් අපි මහා සමාරම්භ මහා කෘත්‍ය පටන් අර ගන්නවා නමුත් අතරමැද නිකම්ම නිකම් මුල් ගල් වල මුල් බහිනවා මිසක්කා වැඩේ ඉවර වෙන්නේ නැහැ ආණ්ඩුව කරන වැඩ විශේෂ මේ ආණ්ඩුවට මම දන්නේ නැහැ ලංකාවේ ආණ්ඩුව ගැන මම කියන්නේ මහා සමාරම්භ වැඩ කරනවා බෙර ගහගෙන වට කොටි බැඳගෙන වියම් බැඳගෙන මුල් ගල තියෙනකම් විතරයි ඊට පස්සේ මුල් ගල මුල් බහිනවා මිසක්කා වැඩේ ඉවරයක් නැහැ. ඉතින් පාරායිනේ හැමතැනම තියෙනවා මුල් ගල් තියපුවා. ඒවට කියනවා මහා සමාරම්භ අප්පකිච්ච කියලා. පටන් ගන්නකොට රාජ්‍ය වේදම් කරලා නටලා බෙර ගහලා උඩ පැනලා මහා විකාරයක් කරනවා කෘත්‍ය සම්පාදනය කරන්නේ. තව තියෙනවා જાතියක් මහා සමාරම්භ මහා කෘත්‍ය කියලා මුත්ත ජයට ආරම්භයේ පටන් අරගෙන හොඳ ජයග්‍රහී වැඩක් කරනවා. තව දේවල් තියෙනවා අප්ප සමාරම්භ මහා කිච්ච කියලා බොහෝම හිමීට පටන් අරගන්න. කවුරුවක්වත් දන්නේ නමුත් එයා අත නෑර වැඩ කරන නිසා කවදා හරි රටකට රාජ්‍යයකට කරගන්න බැරි දේවල් කරනවා. ඒවට කියනවා අප්ප සමාරම්භ බොහොම හිමීට පටන් මහා මහා කිච්ච මහා කෘත්‍යයක් සම්පාදනය කරනවා. සමහර ඒවා තියෙනවා අප්ප සමාරම්භ අප්ප කිච්ච පොඩිවට පටන් ගන්නවා පොඩි හිටපු තැන ලකුණක්වත් නැතුව නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ වාගේ ක්‍රම විදි හතරක් තියෙන මේ ලෝකයේ සහජ පඬිතයා වැඩ කරන්නේ අනුපුරිවල වැඩපිළිවෙලට. ආනුපුබ්බි කතා පිළිවෙලට. ඒ ආනුපුබ්බි කතා වැඩපිළිවෙල බැලූ බැල්මට නම් බොහොම සීතල එච්චර ಗುಣ කදම්බයක් පේන්නේ නැති වැඩපිළිවෙලක්. නමුත් බුදු කෙනෙක් අපිට අඳුරලා දෙන්නේ මේ වැඩපිළිවෙල තමයි. ඒක නිසා අප්‍රමාද වැඩපිළිවෙලක්, භාවනා වැඩපිළිවෙලක්, නැත්නම් අධිකුසල වැඩ පිටිවලක් පටන් ගන්න මහා සමාරම්භයක් ඕනේ නැහැ. තමන්න මේ තියෙන තැනින් පටන් ගත්තට පස්සේ ටික ටික මොහොතින් මොහොත සම්පාදනය කරනකොට උපමාවකට කියනවා මී මැස්සෙක් තමන්ට බොන්න පුළුවන් තරම් මී පැණි ටිකක් බීලා පරාග පැසේ තියාගෙන ඉන්න පුළුවන් තරම් පුංචි පරාග ටිකක් ගෙනල්ලා අන්තිමට කල ගණන් පුරවන්න පුළුවන් විදිහට බී බද හත බඳිනවා. වේය තමන්ගේ ඔළුව තරම් පුංචි පස් කැලි ටිකක් අරගෙන ඇවිල්ලා ඇතෙකුට බිඳින්න බැරි ප්‍රමාණය හුබහක් හදනවා. ඒ මොකද මීයා මීමැස්සයි වේයයි කවදාවත් ඕ ටයිම් ක්ලේම් කරන්නේ නැහැ. පස් අවුව පායි පිළා වැඩපටන් අර ගන්නවා උද්දීරය නැතුව වැඩ. මිනිස්සයා විතරයි මේ Tamange ශ්‍රමයට මේ විදිහටම ලෝභ වෙලා වැඩ කරලා පඩම් ගන්න තැන දන්නෙත් නැහැ අවසාන තැන දන්නෙත් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ බමුණ පටන් ගත්තේ වැඩි අහම්බෙන් ඇතිවෙච්ච පුංචි අරුකම්පාවක් නිසා පටන් ගත්තා. අවසානයේ සීනාසන දායකයෙක් වශයෙන් සියල්ලම ලබා දෙන්න පුළුවන් සීනාසන පූජාවක් කරා. එතකොට මේ බමුණට මුළු ගමන පුරාම තිබුණේ සන්තෝෂයක් මිසක්කා දාඩිය දැමීමක්වත් වෙහෙසක්වත් හිතමනාපයක්වත් නැහැ. ඒ නිසා මේ සාසනික ගමනේ අපි යනකොට කොත්තනකදී හරි කාට හරි හිතමනාපයක් ආවනම් මම පාර වැරදිලායි කියලා හිතාගන්න. මේ ගමනේ පුරාවට කිසිම තැනක ඝර්ෂණයක් එන්නෙත් නැහැ වෙහෙසක් එන්නෙත් නැහැ. ඇවිල්ලා තියෙනවනම් අපි මේ වැඩි ප්‍රතිඵල අපේක්ෂා කරනවා කියන දුර්ලභම නිසා අපිට ඇති වෙච්ච අසහනයක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙන දෙයක් තියෙනවා. මේ ශාසනික කටයුතු කරනකොට කොච්චර වැඩ කරත් එතන එතන විශ්‍රාම වෙන ගතියක් තියෙනවා. කවදාකවත් අර වැඩේ කරන්න තියෙනවා කියලා වරක් එන්නෙත් නැහැ. මම මේ වැඩක් කිරුවයි කියලා වෙහෙසක් එන්නෙත් නැහැ. නිදිමරුවයි කියලා නිදිමතක් එන්නෙත් නැහැ. ඒ ඒ වැඩේ එතන එතන විශ්‍රාම වෙන ගතියක් තියෙනවා. මේ විශ්‍රාම කියන්නේ 55න් වෙන විශ්‍රාමේ නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ වැඩේ තියෙන සතුට නිසා එතන එතන දැන වෙනවා හරියට දුවන වාහනේ බැටරි එක යද්දිම charge වෙනවා. දුවන වාහනේ බැටරිය ගලවලා වෙනම charge කරන්න ඕනේ නෑ. ඉතින් මේක දන්නේ නැතුව වැඩ කරන අය තමයි කියන්නේ මේ සාසනික කටයුතු කරනකොට මාර බලවේග එනවා. අපිට මේවට කරගන්න වෙලාවක් නැහැ. අපිට මේවට මේ මේ පහසුකම් ලැබෙන්නේ නැහැ කියලා කනපින්දම් ගහන්නේ. මේ uppatti panditaya එහෙම කියන්නෙත් නැහැ. එයා මේ තෝක තෝකං කනේ කනේ කියලා ටික ටික ටික ටික ලදලද වෙලාවේ චිත්තක්ෂණේ පැහැර අරින්න නැතුව කටයුතු කරන දැනගත්තට පස්සේ ඒ මිනිස්සයා ප්‍රජාවකට නායකත්වය දෙන්න දැනගන්නවා. ඒ මිනිස්සයා තමන් ළඟ තියෙන කෙලෙස් එන්න එන්න එන්න ගෙවම් කරනවා. ඉතින් මේ පද දෙකකින් අනුපුබ්බේන මේ දාවි තෝක තෝකං කනේ කනේ කියන බොහොම බරසාර පද දෙකකට පස්සේ සරුවචනanse මේකට ලෞකික උපමාවක් ගෙන හරපාන. එතකොට කාට හරි මේක මේ ගූඪ ධර්මයක්, গুপ্ত ධර්මයක්, මැජික් ෆෝමියුලා එකක් නෙවෙයි. මෙතන තියෙන මේ ලෝකේ තියෙන ධර්මතාවයක් බුදුරජාණන්තික ස්තෝරලා අපිට පෙන්වනවා. කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. මේ රත්තරන් භාණ්ඩ, රත්තරන් ආභරණ, කණේ, ගෙලේ අතේ සමරුණාහයි දානවා. දාලා පාවිච්චි කරනකොට මේ බාණ්ඩ රත්තරන වුණාට මේක එල්ලිලා තියෙන දෙතිස් කුණපෙකනේ. ඔය දෙතිස් කුණපේ තියෙන්නම කාර්ලුවක් කිරණ එකනේ. ඉතින් ඒ නිසා මේ කයේ හැපි හැපි තියෙන තියෙන්න අර රත්තරන එන්නෙන්න තබක්ක ගානට කච්චල් බැඳ. නමුත් මේ උපාසකම්ම දන්නවා රත්තරනේ දිෂ්ණ නැති වුණාට වටිනාකම අඩු වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ තඹක්ක ගානට තියෙන එකක් දාගෙන මගුල් ගෙදරක යන්න බෑ. ඒ වගේ එකක් අරගෙන සම්භාෂණයකට යන්න බැරි නිසා එයා මේ රත්තන බාරේ විසිකරලා වෙන එකක් ගන්න යන්නේ. එයා ඒ රත්තරන් වතුරේ දාන මිනිස්සෙකුට ගිහිල්ලා දීලා කියනවා අනේ උපාසක මහත්තයෝ මට දවස් තුනකින් මේක මේ රත්තරන් වතුරේ දාලා දෙන්න ගමනක් තියෙනවා කියලා. ඒකට අර මාස ගාණක් බෙල්ලේ ඇඟිල්ලේ කනේ නැහැයේ පළඳපු මේ උපකරණේ රත්නපත්‍ර දාන මනුෂ්‍ය දවස් තුනෙන් සුද්ධ කරලා සම්පූර්ණ දිලිසෙන කරාඹු දෙකක් හරි උපකරණේ ටිෂු කඩදාසිය ගොතලා අනිත් දවසේ ගියාට පස්සේ උපාසකම්මට දීපුවාම උපාසකම බලාපොරොත්තු වෙච්ච ගාණටත් වැඩිය ගාණක් දීලා අර ගන්නවා මොකද අලුත් රත්තරන් භාණ්ඩයක් වාගේ ඒකේ පෙනුමක් තියෙනවා ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ කර්මාන්ත කාර්යය එහෙම නැත්නම් කම්මල් කාර්යය අත්තරම් වැඩ කරන මිනිස්සයා මේ මල බැඳිච්ච උපකරණේ මල හරින්නේ කොහොමද? තෝක තෝකං කණේ කණේ. ගින්නට දාලා පුච්චලා පුංචි තට්ටුවක් දැවුනට පස්සේ වතුරේ දාලා මදිනවා. ඊට පස්සේ හොඳට බලලා ආයසරයක් ගින්න දාලා පළහන. පුංචි තට්ටුවක් පුච්චනවා. ඒ ටික හොදනවා. ඒක හොදන්නේත් බොහොම ප්‍රවේශමෙන් අරතරම් භාණ්ඩේ කැටේම තුවාල වෙන්නේ නැතුව ඕපේ නැති කරන්න. ඊට පස්සේ ආය ගින්නේ දාන. ආය වතුර දාන. ආය ගින්නේ දාන. ආය වතුර දානවා. හරියට සක්මන් භාවනා කරනවා, පරියංග භාවනා කරනවා, සක්මන් භාවනා කරනවා, පරියංග භාවනා කරනවා, සක්මන් භාවනා කරනවා, පරියංග භාවනා කරනවා වගේ. මේ ඉරියව්ව මාරු කර කර මාරු කර කර යනකොට අර මාස ගණන් බැඳිච්ච කච්චල් දවසෙන් දෙකෙන් මෙයා නැති කරනවා. මේ කච්චල් වලට බුදුහාමුදුර සඳහන් කරන්නේ මෝහ පාටලකේ. අපි මේ කරන තකතිරුකම් නිසා යම් යම් ප්‍රමාණයක කෙලෙස් තැම්පත් වීමක් සිද්ධ වෙනවා. ඒ අවක්ෂේපේ පාත් වෙලා පාත් වෙලා අපේ මේ හිතේ තියෙන ප්‍රභාස්වරය මේ පුංචි දරුවන්ගේ තියෙන මේ පිවිතුරු මනස මේ සමාජයත් එක්ක ඉන්නකොට දැනුගත්කම් වැඩි වෙනකොට පොහතත්කම් වැඩි වෙනකොට සමාජ සම්බන්ධතා වැඩි වෙනකොට කච්චල් බැඳ. කච්චල් බැඳුනට මලකඩ බැඳුනට තෙල් කුණ බැඳුනට රත්තරනේ වටනාකම නැති වෙන්නා නැතුව වගේ අපි මේ එක එක ඇබ්බැහි නිසා අපි මේ පහත් තත් වලට වැටුණාට අපේ manussකමට මොනවාවත් වෙන්නේ නැහැ. manussකම එහෙමම තියෙන. දැන් බුදුරජාන් වහන්සේට පෙන්වන්නට ඕනේ මේ ඇසුර නිසා නරක ආශ්‍රය නිසා මේ ආගන්තුක බැඳිච්ච මේ කුණු කච්චල් කපලා අර ඇතුලේ තියෙන ප්‍රභාස්වරය දිෂ්ණේ පෙන්වන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ අර කුණු කච්චල් බැඳුනට පස්සේ ඒ බැඳිච්ච හිත සහිත පුද්ගලයාටත් පෙන්නේ මම තුච්ච පාහර නීච නොකෑමනා දහපදුරා කෙනෙක් කියලා තමයි හිතේ. යාර පිට තියෙන කුණු කච්චලේ නිසා. පිටින් බලපගෙනාටත් පේන්නේ එහෙම තමයි. අපි මේකට සමාජ විද්‍යාව හැටියට කියනවා හීනමානී කියලා. පෘථග්ජනයා ඉන්නේ පුදුමාකාර හීනමානී. මේ හීනමානේම විකෘතියක් තමයි මේ මාන්නක්කාරකම. Taman හැම වෙලාවෙම දන්නවා කරන කරන වැඩේ මොකක් හරි වැරද්දක් හිටියො. ඉතින් ඒ මදිවට අපි හිතන ඒ කරන්නේ අල්ලපු gedara මිනිස්සයා එහෙම නැත්නම් අහවලා එහෙම නැත්නම් මේ දෙයයන්ාතේ මේක කරනවා එහෙම නැත්නම් ආණ්ඩුව මේක කරනවා නැත්නම් වැස්ස නිසා මේක කරනවායි කියලා අපි අර කැකිල රජුරු වගේ එක එකනට එක එකනට මේ වැරද්ද බාර දෙන්න හැදුවට මේ මගේම තකතිරුකම කියලා මගේම තෘෂ්ණාව කියලා තේරුම් ගන්න තරම් පෞරුෂත්වයක් පුතඥයට නැහැ. නමුත් ඒක වැරද්දක් විදිහට බුදුහාමරෝ දකින්නෙත් නැහැ. කෙනෙකුට තේරුම් නැති වුණාට මම කෙලෙසෙන්නේ මම නිසායි කියලා. බුදුරජාණන් වහන්සේ සාරණ ගියොත් ඒ වැරද්ද පිටියෙද්දිම බුදුරජාණන් වහන්සේ පෙළලා දෙනවා උඹේ manussකම ඕනම වෙලාවක මතු කරලා දෙන්න පුළුවන්. ත්‍රිපිටකයේ බලනකොට පේනවා එහෙම නැත්නම් සීමාකාරී සාධකයක් පෙන්නනවා ආනන්තරිය අකුසල කර්මයක් කරලා තිබුණ නැත්නම් අපේ අතින් මේ කරන හැම පවක්ම හොදලා අරින්න පුළුවන් ඕනම දෙයක් සුද්ධ කරන්න පුළුවන් ඒ සුද්ධ කිරීමට ක්‍රමේ ආනුපුබ්බී ප්‍රතිපදා ඒකට කියනවා තෝක තෝකං කණේ කණේ ටික ටික මොහොති මොහොත රණී මලාරින රංකරුවේ කුසේ ටික ටික ටික ටික කපාන යන්න ගියොත් අර කුණු බැඳෙන තරම් කලක් නොයා මලකට කපන්න පුළුවන්. මෝහ පටල කපන්න පුළුවන්. ඒක කිසි කෙනෙක් හිතන්නේ නැහැ. දෙනෙක් හිතන්නේ මයි ළඟ ගොඩාක් පව් තියෙනවා. මයි ළඟ ගොඩාක් ශිල්පද කැඩලා තියෙනවා. මයි ළඟ ගොඩාක් කුහකම් තියෙනවා. මයි ළඟ ගොඩාක් තණ්හාවල් මාන තියෙනවා. ඒ නිසා මාව නම් පලිප්පුවේ දාලවත් සුද්ධ කරන්න බෑ කියන එක තමයි පෘථග්ජනයාගේ වැඩේ. ඉති ඒ ඒ හීනමානීයම තමයි ඒ අවතක්සේරුවෙන්ම තමයි අල්ලපගෙද මනුෂ්‍යත් මනින්නේ. ඒක වළක්වන්න බෑ. Taman පිළිබඳ අවතක්සේරු කරන මිනිසෙකින් කවදාකවත් ලෝකේ සාධාරණ තක්සේරුවක් බලාපොරොත්තු වෙන්න බෑ. Taman පිළිබඳව අවතක්සේරු කරන එක නාම තමයි ඒකේ විකෘතියක් විදියට අදි තක්සේරුවකටපත් වෙලා අදිමානයටපත් වෙලා පඬිතකම් කරන්නේ, අඬහැර පාන්නේ, අඟ උස්සන්න හදන්නේ, අයියා වෙන්න හදන්නේ ඒ හීනමානේම දුර්ලකමක් තමයි. ඉතින් මේ ඇතිදේ ඇති හැටියට දකින බොරු හුවාපෑම් මවාපෑම් නැති එකම කෙනා සරුවචනාංශේ විතරයි. රහතන් වහන්සේ නමකටවත් බෑ ඒ සවාසනා සකල ක්ලේශ දුරු කරගෙන ඒ தත්තට එන්නේ. ඒ නිසා මේ කෙලෙස් සියල්ලම අයින් කළ යුතු නෑ රහත් වෙන්න. කෙලෙස් සියල්ලම අයින් කරන සවාසනා සකල ක්ලේශ දුරු කරන කෙනා තමයි සරුවච්චන් වහන්සේ කියන්නේ. බුදුරජාන් වහන්සේ මේ කෙලෙස් වාසනාවසයිත දුරු කරන බව දැනගත්තේ උපාසක මහත්තයෙක් කිව්වල බුදුහාමුදුරුවෝ හරිම අවාසනාවන්තයි කියලා. අවාසනා සකල ක්ලේශ දුරු කර බුදුහාමුදුරුවෝ හරිම අවාසනාවන්තයි. පෘථග්ජනයන් අතර හරිම වාසනාවන්තයි. දෑහෙන කෙලෙස් ප්‍රමාණයකට අයිතිවාසිකම් තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ පෙන්නන මේ ආනුපුබ්බි වැඩපිළිවෙලේ කේවල පරිශුද්ධ භාවයක් කවදාකවත් කතා කරන්නේ. අපි හිතනවා මේක පාට ඩොග් ගාලා අපි කෙලින්ම පිරිසිදු එලකිරි தත්තට වැටෙයි කියලා. එහෙම නැත්නම් 100ක් පිරිසුදු වෙයි කියලා. එහෙම දෙයක් කිසිම තැනක කේවල පරිශුද්ධ භාවයක් මේ ලෝකෙදි ලබන්න බෑ. මේක මහා කෙලෙසිච්ච ලෝකයක්. අපිට එකයි මතක තියාගන්න තියෙන්නේ ඊයට වැඩිය අද හොඳ නම් එච්චරයි. ඉස්සල පරියන්කට වැඩිය මේ පරියන්කේ හොඳ නම් එච්චරයි. ඉස්සල සක්මන්ට වැඩිය මේ සක්මන හොඳ නම් එච්චරයි. ආන්න ඒ ටික මධිකම නිසා තමයි අපි මේ භාවනා එක්ක නොකරන්නේ. භාවනා කරලත් හිත විස්්‍රාම නොවෙන්නේ, ආතතිගත වෙන්නේ, අසහනශීලී වෙන්නේ. අර හම්බ වෙන අර තෝක තෝකම් කියන ටික ටික ලැබෙන එක මධිකම. ඒ නිසා භාවනා කරලා යම් කිසි කෙනෙක් මේ ධර්මේ මේ ආනුපුබ්බි ප්‍රතිපදාව තේරුම් ගන්න එයා පටිපදා ඥාන දර්ශන විසුද්ධියත්පත් කරලා ඥාන දර්ශන විසුද්ධියට යනකම්ම ඒ කියන්නේ සත්ත්ව විසුද්ධිය වල 6 වෙනි විසුද්ධියට විතර යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ එහෙම ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව ප්‍රතිපදා ප්‍රතිපදාව සඳහා කරන්න ඕනේ ඉතින් ඒක හරි අමාරුයි දාන කතාවේදී කියලා දැන්. ඒක හරි අමාරුයි සීල කතාවේදී කියලා දැන්. ඒක හරි අමාරුයි සමාධි කතාවේදී කියලා දෙන්න. හැබැයි මේ කතාව නැතුව විපස්සනා කතාව කියලා දෙන්නත් බෑ. නිසා විපස්සනා කතාව හරිම විචිත්‍රයි. හරිම සෙල්ලක්කාරයි. හරිම සම්ප්‍රදාය කඩාගෙන යන එකක්. හරියට අල්ලගත්තොත් අපි මෙතෙක් කල් අපේ ජීවිත පිළිබඳව තියාගෙන හිටපු මේ අව탁සීරුව හීනමානි එහෙම නැත්නම් තමන් අවචාවට ලක් කළ තමන් ගැන හිතන ගතිය නැති වුණාට පස්සේ තේරෙනවා නිවන් ලැබයි කියලා ලැබුණයි කියලා මොනම දෙයක්වත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. අර තමන් ළඟ තිබුණු වැඩි මතයේ දුරු වීම විතරයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කට පස්සේ රෑ 10ට විතර වගේ දවසක දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරකට ඇවිල්ලා අහනවා නන්දසි සමන කියලා. ශ්‍රමණ උඹ සතුටු වෙනවද කියලා අහනවා. එතකොට බුදුහාමුදුරණ කින් ලද්දා උසෝ මොනව ලැබුණයි කියලාද මම අමුතෙන් සතුටු වෙන්නේ කියලා. එතකොට අහනවා ඒ దేవතාවා සෝචචි සමන කියලා. එනම් කනගාටු වෙනවද ශ්‍රමණේ කියලා. ඒතර බුදුරණ කිං කීයා උසෝ මයිලඟ තිබුණ මොනව නැති වුණාද මං කනගාටු වෙන්නේ. ඒ වුණා ඔබතුමා සතුටු වෙන්නෙත් නැහැ කනගාටු වෙන්නෙත් නැති කියන දා ඒක නම් ටිකක් ගැලපෙනවා කියලා. බුදු උනාටවත් බුදු ආමරන්ට අබ්බමල් රීණුක තරම් දෙයක් හම්බෙලා නැහැ. ලැබිලා තියෙන්නේ තිබිච්ච කෙලස් ටික අඩුවීමේ වාසනාව විතරයි. එනතන් තමයි පිළිබඳ අව탁සීරු කරන ගතිය. අදි탁සීරු කරන ගතිය නැතුව හරියට පිරිසුදු කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ තමන්ගේ නියම ප්‍රතිබිම්බය දැක්කා වගේ. ඒක උත්තල කාචයක් හෝ අවතල කාචයක් නම් ඒක ලොක් කරලා පෙන්නන එක පුංචි කරලා පෙන්නන. මේ පෘ탁ජනය ගාව තියෙන හැම කාචයක්ම හැම දර්පණයක්ම එක්ක උත්තල දර්පණයක් එක්ක අවතල දර්පණයක්. ඒකෙන් බලාගෙන තමයි මේ ලෝකෙම අනින්නේ. ඉතින් මේ මනසට එක්කෝ ලොකු වෙලා පේනවා එහෙ නැත්නම් පොඩි වෙලා පේනවා. මෙලෝ ඉන්නේ එකම යකෙකුටවත් ඇති හැටි පේන්නේ නැහැ කියනවා. කවදාවත් Tamange ප්‍රතිබිම්බේ මෙහෙමයි කියලා එක්කෙනෙක්වත් දන්නේ අපි දන්නේ මේ අනුන් අපිට අන්දලා දෙන ප්‍රතිබිම්බයක්. නැත්නම් අපි මේ පුම්බලා ගන්න හදන ප්‍රතිබිම්බයක්. ඒක නිසා Taman කවුද කියලා දැනගන්න උත්සාහ කරන කෙනා ප්‍රථමයෙන්ම තේරුම් ගනී කෙලෙස් තියෙන තාක් Taman පිළිබඳ අව탁සිරු කරන. ඒකෙම හේවණල තමයි අදි탁සිරුව. කල්යාණ මිත්‍යා ඉදිරියට ගිය ගමන් කල්යාණ මිත්‍යා කියන ඔබට අව탁ෂය කිරුවත් අජි탁ෂය කිරුවත් ඔබ දුර්ලභ වස්තුවක් මිනිස්සෙක් මේ manussත්ත්ව ප්‍රතිලාභය මේ පුංචි දේවල් වලට අව탁ෂයරු කරන්න එපා ගැළපෙන්නේ නැහැ මොකද ගිය ආත්මය බොයි පිංක බොයි manussකම ලබන්න මොන්න තරම් මහන්සි වුණා එහෙව් ලැබුව manussකම අල්ලපු ගෙදර මනුස්සයා ගාව මට වැඩිය ලොකු ටෙලිවිෂන් එකක් තියෙනවායි කියලා වහ කන්න ඕනකමක් නැත්තේ අල්ලපු ගෙදර ළමයා අපේ දරුවට වැඩි ඉගෙන ගන්නවයි කියලා දරුවට ගහන්න ඕනකමකුත් නැහැ. අද පත්තරේ කියවලා බලන්න, රේඩියෝ කහලා බලන්න. අප මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ අබ්බමල් රේණුවක් වටන දෙයකටද කියලා. මේ ලෝකයා විසින් අපිට අන්දන්ට හදන රාමුකට රින්ගන්න හදලා, තක්ෂීරු කරන්න ගිහිල්ලා අපිට අපේ ප්‍රමාණය දැනගන්න බෑ. ඒක නිසා කාට හරි කොතනකදී හරි මේ මිනිස්සෙකුට කවදාකවත් නිඳ කරන්න එපා. ඒ මනුස්සයා කොයි වෙලාවෙ රහත් වෙයිද දන්නේ. කොයි වෙලාවෙ බුදු වෙයිද කියන්න බෑ. ඒ වගේම තමයි Taman ගැනත් කල්පනා කරන්න තියෙන්නේ මේ කය පිරිසිදුර තියාගන්න. මොකද මේක කොයි වෙලාවෙ රහතන් වහන්සේනමක් වඩීද කියන්න බෑ. මේක හරියට ඒ රහතන් වහන්සේ නමකගේ ගේ සුද්ධ කරන්න ඉන්න මිනිහා වගේ තමයි මම. ඒ නිසා Tamanගේ ශරීරයට අව탁සිරු කරන්න කාටවත් ඕන කමක් නැහැ. ඒ වගේම අදි탁සේරු කරන්න ඕනකමකුත් නැහැ. නිතරම ඒ භාවනාවේ දියුණුවක් කෙලස් කපට තත්වයක් සතියක් අප්‍රමාදයක් ඕනම වෙලාවක මේ ශරීරයට එන්න පුළුවන් ඒ නිසා අපි මේක සාදරෙන් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සාදරෙන් සලකලා හම්බ වෙන හම්බ වෙන වෙලාවේ ටික ටික සතිමත් වෙනවා අඩු ගානේ දත්ම දිනකොට මට බැරිද මම දත් මදින බව බැලගන්න දැනගන්න. අඩු ගන්න මේ ඉඳගෙන ඉන්නකොට මම දැන් හිටගෙන නෙවෙයි කියන එක දැනගන්න බැරිද? බුදුහාමුදුරුවෝ බලන්න කොච්චර අනුකම්පාවක් තියනවද කියලා බුදුජානකේ සඳහන් කරන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිළියට කියලා මූත්‍රා කරනකොට බැරිද කියලා අහන සත්‍යමත් වෙන්න. වැසිකිළියට කියලා කක්ක කරනකොට බැරිද කියලා අහන සත්‍යමත් වෙන්න. මේ බුදු පණිවිඩයේ ගඳ කිලිය තියෙනවා කියලා අපි හිතුවට බුදුහාමතුරු වැසි කිලියට යනකම්ම ගෙනියලා පෙන්නනවා මේ নানা ආකාර දේවල් කියලා අපි කර ඇරින්ට හැදුවට මේ තෝක තෝකං කණී කණී කියන විදිහට ඒක සඳහා ගඳ කිලියටම යන්න ඕනේ නැහැ වැසි කිලියට ගියත් භාවනා කරන්න පුළුවන්. ආ හුඟ දෙනෙක් හිතනවා බෑ බෑ බෑ මේ භාවනා සතිපට්ඨාන වගේ දෙයක් වැසි කිලිය කරන්න බෑ කියලා. ඉතින් එහෙමනම් සතිපට්ඨාන පොතේ සරුවච්චන් වහන්සේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා අපේ ජීවිතේ දවසේ හැම ජවනිකාවක්ම වචනෙන් වචනේ සඳහන් කරලා කියනවා. ඔය හැම එකක් ගැනම සතුටුමත් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට සුදුරිදි නෑයි කියලා අටතිල් සමාදන්ුනේ නෑයි කියලා පන්සලේ වැලිමලුව නෙවෙයි කියලා බෝමලුවක නෙවෙයි කියලා ගඳ කිලියක නෙවෙයි කියලා නොකෙරෙන පැත්ත බලන්නේ නැතුව මේ තෝක තෝකං කණේ කණේ කියලා. ලද ලද වෙලාවේ ටික ටික දිනු කරන ක්‍රමේ කරන්න පටන් අරගත්තොත් ඒ මිනිස්යා නිවන් දැකලා මිස නතර වෙන්නේ. ඉතින් මේ කුරුවල් වෙච්ච මනසක් ඇති කෙනාට මේක හිතා ගන්න බෑ. ඒ තරම් අර රත්තරන් බාණ්ඩේ වටේට කච්චල් බැඳලා තියෙන. ඒ තරම් මේ මා ආගන්තුක කෙලෙස් අපේ මනුස්සක මුහා කරලා තියෙන. බුදු කෙනෙක් එන්න ඕන. ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕන ඔය කෙලෙස් කොච්චර තිබුණත් කපන්න පුළුවන්. ඒකට ඒ හැකි සංඥාව තියෙනවා නම් අපි ළඟම තියෙන ක්‍රමසාවිදි අපි ළඟම තියෙන ප්‍රායෝගික ඥාන හොඳටම ප්‍රමාණවත්. කොච්චරද කියනවනම් මේ බබුණට බුදුජාන් වහන්සේ මේ අනුපුබ්බේන මේ ධාවිතෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ද මේ මලමත්තනෝ කියලා මේ බමුණ කරපු දෙයට බුදුජානන්සේ න්‍යාය කියලා දෙනකොට බමුණට ඇතිවෙච්ච සතුට දැන් මේ බුදු කෙනෙකුත් කියන්නේ මේ වගේ බොහෝ ප්‍රායෝගික දෙයක්. බුදු කෙනෙකුත් කියන්නේ මේ වගේ සාපේක්ෂ දෙයක් කියනකොට බමුණට සතුට නිසා කතාව නිම වෙන්නේ බමුණ සෝවාන් මාර්ගඵල ඥානෙ පිහිටියයි කියලා. අහගෙන හිටව බොහෝ දෙනාටත් මං හිතන්නේ බෞද්ධයන්ට කාටවත් සෝවාන් වෙන්න හම්බෙන්න බැරි වෙන්න ඇති එතනත්. බමුණ අබෞද්ධ නිසා බමුණ පිම්ම පැන්නා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් මේක මතක තියාගෙන ධර්ම සංගායනාවට එකතු කරලා අපි අද දක්වා මේ කතා ප්‍රවෘත්ති ගෙනලා තියෙනවා. ඔය දුවන්ඩ පණින්න හාවා පඳුරයට බුදියා ගත්තට කට්ට අරගෙන තියෙන ඉබ්බා හිමීට හිමීට ගිහිලා ජය ගන්න වෙලාවක් තියෙනවා. ඒක නිසා අපි ඉබ්බ හාවැවිලා ඉබ්බට අභියෝග කරනකොට පස ගන්න ඕනකම නැහැ. මට දිනන්න ඕන කමක් නැහැ. ඔබ කියනවනම් එන්නම් ගේමට. තෝක තෝකං කණේ කණේ. ඒක නිසා කතා ඉවර කරන ඉස්සෙල්ලා මම ආයෙත් කියනවා කවුරු හිට නරක කරගත්තා. මේක පොඩි උන්ට ෂෝක් එකකට තේරෙනවා. වයසක ගිය කට්ටියගේ මොළ කුරුවල් වෙලා තියෙනවා. අර කරපු තකතිරුකන් ටික කැට ගැහිලා. ඉතින් ඒ නිසා ඒක විනිවිදින්න බෑ. විනිවිදින්න දෙයක්වත් නැහැ උතන. මේ නිකන් කාර් එකේ පේන්ට් එක වගේ පිටින් ගාපු සායම තියෙන්නේ. ඕක එන්ජින් එක ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ පිට තට්ටුව. මේක විනිවිදින්න බැරික මොකද ඒ පව් ටික සමාදන් වෙන්න තියෙන ආසාව. කරපු වැරදි පව් සමාදන් වෙන්න තියෙන ආසාර පොඩි උන්ට වාසනාවට තියෙන්නේ. උන්ට එහෙම සමාදන් වෙන්න පවක් නැහැ. තිබ්බත් ඉතින් ඒ වෙලාවෙම අම්මා ගහනවනේ ඉතින් ඉවරනේ. වැරද්ද කරනවා අම්මා ගැහුවා තාත්තා ගැහුවා ඉවරයි. ඌට අර account එකට එකතු වෙන්නේ නැහැ. ඒක නිසා අනේ කවදද අපිට පොඩි එකෙක් වෙන්න පුළුවන් වෙන්නේ නානේ නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ අතරගම දියෝගාවට කිල්ලල්ලන්න එපා ඊසර දියෝගාට ඉල්ලන්නේ මම පොඩි එකෙක් ළඟට කියලා කියන්නේ අනේ නංගියේ අනේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ කියලා මේ අහිංසකව පටන් ගන්නවා නම් අපිට මේ තියෙන පහසුකම් ටික අපිට මේ තියෙන අඩුම කැඩුම ටික අපිට මේ තියෙන ක්‍රමසාවිදි හොඳටම ප්‍රමාණවත් ඒක නිසා කිසිම කෙනෙක් මොනම විදියකින්වත් තවන් ගැන අව탁සීරු කරන්න එපා. මේ මේ පව් කරපු නිසා මං සුදුසුකම් නැහැ කියලා. ඇත්තටම කියනවා නම් මේ විපස්සනා හොඳට තේරෙන්නේ අන්න වගේ පව තමන් කර ප්‍රමාණය හරියට දන්න කෙනාට අනේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච නිසා මොන තරම් ආලෝකයක්ද අපිට තියෙන්නේ. ඒ දේම අනිත් පැත්ත හරවලා අපිට මේ ධර්මයේ ගැඹුර බලන්න පුළුවන්. දුක තේරුම් ගන්න පුළුවන් කියලා තේරුම් ගත්තොත් ඒ කෙනාට මේ බුදුහාමුදුරුවත් එක්කම තවත් නුර ජේතවනාරාමේ ඉන්න ඕන කමක් නැහැ. අවුරුදු මේ 2000 ගණක් පහුණත් මේ වගේ ප්‍රතිරූප දේශයක නොවුණත් වැඩි පටන් ගන්න පුළුවන්. පටන් අරගත්තට පස්සේ මේක දිගට ගෙනියන එකේ විතරයි රහස මේ සියල්ලම වැඩ පටන් ගත්ත කට්ටිය. එක්කෙනෙකුටවත් එහෙම නැහැ කියන්න බෑ. නමුත් මේ පටන් ගත්ත වැඩේ කරාරින් නැතුව දිගට ගෙනියාම සඳහායි අපි නම් සාමූහිකවත් පුද්ගලිකවත් වගේ තැන් හදාගෙන සාමික වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා මේ අවසාන බණී මම මතක් කරන්නේ ආරම්භන ලද වැඩ මේ විදිහට අයවච්ඡාවට ලක් වෙන්න දෙන්නේ නැතුව අව탁සීරුවට ලක් වෙන්න දෙන්නේ නැතුව අරයගෙන් මෙයාගෙන් මේකට සහයෝගය බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ මම දැන් මෙතන කියන මට්ටමේ ඉඳගෙන මේ වැඩ ටික දිගට කරගෙන යන්න සියලු දෙනාගේම ධෛර්ය ශක්තිය බලයේ පිණිස මේ ධර්ම දේශනාවත් මෙතෙක් මේ දවස් කරපරන වැඩ ටිකත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතනින් නැත කරනවා ශිළු දිනාටම ඒ උතුම් සාන්තිය සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා